අවසරයි අපේ ගරු කටයුතු ස්වාමීන් වහන්සේ ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අපේ 152 වෙනි භාවනා වැඩමුළුවේ පළවෙනි දවසේ ඒ පළවෙනි ධර්ම දේශනාව සඳහා වේලාව ගන්නයි බලාපොරොත්තු වෙන්නේ. ශීලූම දෙනා ඒ සඳහා tempත් වෙලා සාදුකාරය පවත්වමු.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 පංච චේතසෝ විනිබද්දා අසම්මුච්චින්නා සෝ වතිස්මින් ධම්ම විනයේ විරුද්ධ බුද්ධින් විරුල්හිං ආපජ්ජති ති නේතං ථානං විජ්ජති ති අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ ශ්‍රද්ධහා බුද්ධ සම්පන්න පින්වත්නි අපි මේ වගේ භාවනා වැඩමුළුවකට නේවාසික වශයෙන් පූර්ණ කාලින වශයෙන් යෙදී ගත කිරීම කාගේ පැත්තෙන් බැලුවත් ජීවිතේ ඉතාමත් වැදගත් අවස්ථාවක්. ඉතින් මේ අවස්ථාව ලබා ගන්න අපි මොන මොන ආකාරයෙන් ක්‍රමසාවිදි යොදලා ප්‍රයෝගශීලී වෙලාද මේක ලබා ගන්න කියන එක හැම කෙනාම දන්නවා. ඉතින් එහෙම හම්බ වෙච්ච මේ කාලය මේ භාවනා ක්ෂණය උපරිම ප්‍රයෝජන ගැනීම සඳහා තමයි අපි හැම කෙනාම පෞද්ගලිකවත් පොදුවේත් මේ උත්සාහ කරන්න. ඉතින් ඒක කරනකොට අපි ඒ ප්‍රයෝජනෙ ලබා ගැනීම සඳහා කුමක් කළ යුතුද කියන එකට අපි අපි අතර මතභේද තියෙනවා. එහෙම නැත්නම් මේ විවිධ මත තියෙනවා. එහෙම නැත්නම් භින්න රුචිකත්වය කියලා මේකට කියනවා. මේක ලබා ගන්න මේක කෙරුවොත් හොඳයි මේක කෙරුවොත් හොඳයි කියලා අපි ළඟ එක එක ක්‍රම තියෙනවා. ව්‍යාපාරය සාර්ථක කරන්න හැටි, අධ්‍යාපනය සාර්ථක කරගන්න හැටි, මේ භාවනා කරගන්න හැටි නමුත් ඒ සම්බන්ධව සියලු දෙනාගේම අදහස් සම්පින්ඩණය කරපු එකක් තමයි සරුවච්චන් වහන්සේ යම් වෙලාවක ඉදිරිපත් කරනවා ඉදිරිපත් කරන්නේ. මොකද අපිට වැඩි දීර්ඝ කාලයක් සරුවච්චන්සේ සිහිපත් කරනවා. තමන් වහන්සේ මහ බෝසතාන් වහන්සේ නමක් විදිහට නැත්නම් බෝසතාන් වහන්සේ නමක් විදිහට මේ වගේ කටයුතු කරනකොට කොයි කොයි තැන්වල හරි ගියාද කොයි කොයි තැන්වල වැරදුනාද කියලා. ඊට පස්සේ අපගේ නැත්නම් මේ අවුරුදු 2600ක් පස්සේ පහළ වෙන අවිනීය ජනතාවන අපගේ සුභසිද්ධිය පිණිස සරුවචනාංශේ මේ වගේ වෙලාවක තම තමන් විසින් දැක්විය යුතු අනුග්‍රහ පහක් ගැන ඔය අනුගහිත සූත්‍රය සඳහන් කරනවා. ඒකදී සඳහන් කරලා තියෙනවා අපි මේ තාකල් සාක්ෂාත් කරගත්තේ නැති චේතෝ විමුක්ති ඵලයේ හෝ ඵල සමාපත්තිය එහෙම නැත්නම් මේ ප්‍රඥා විමුක්ති ඵලයේ හෝ ඵල සමාපත්තිය ලබා ගැනීම සඳහා එහෙම නැත්නම් අපේ එල්ලේ කරා ගමන් කිරීම සඳහා සම්මා දිටියට පස්ස ආකාරයකින් උපස්ථාන කරන්න ඕනේ කියලා. පස්ස ආකාරයකින් අනුග්‍රහ කරන්න ඕනේ කියලා. ඉතින් ඒකට අපි විවහාර භාෂාවෙන් කියනවනම් සප්පාය කරුණු සලසලා දෙනවා. ඒකට සැප එලවන කරුණු සලසලා දෙනවා. ඉතින් ඒක අපේ පුද්ගලික වගකීමක් වෙනවා සාමූහික වගකීමකුත් වෙනවා ආයතනයේ වශයෙන්මුත් වග වෙනවා. ඉතින් මේ දේශනාවලිය පටන් ගන්න ඉස්සෙල්ලා මෙතෙක් අපි කරගෙන ආපු චාරිත්‍රයේ විදියට කෙටි මතක් කර ගැනීමක් කරමු මොනවද මේ අනුග්‍රහිත පහ එහෙම නැත්නම් යෝගාවචරය විසින් උපයාසපයාදී යුතු ඒ කාරණා පහ එක තමයි බුදුහාමුදුරෝ දේශනා කරන්නේ සීලානුග්‍රහිතේ අපි මෙතෙන් එනකොට සීලුම දෙනා යම් සීල පදනමක ඉන්න ඕන ඉතින් ඒක පිළිබඳව මේ මහසිසෑඩෝ ස්වාමීන් වහන්සේ ප්‍රශ්න කරනවා මොකද්ද සරුවච්චන් වහන්සේ සඳහන් කරපු සීලය පිළිබඳ අඩුම ලන්සුව කියලා. ඉතින් අඩුම ලන්සුව ඇත්තටම පන්සිල්. එኛට මොනක්වත් විශේෂ දෙයක් අවශ්‍ය නැහැ. මොකද පන්සිල් සමාදන් වෙනවා කියලා කියන්නේ විශාල ප්‍රඥාවක් තියෙන කෙනෙකුට විතරක් කළ හැකියි. නමුත් ඉතින් අපි ඉන්නේ අවුරුදු 2600ක් පරණ සම්ප්‍රදායක නිසා අපි මේ වගේ වැඩපිළිවෙලට ආපුවාම මේ නිත්‍ය රකින්න පන්සිල් වෙනුවට හිත අලුත් කරගන්නවා උපෝසත අටහංග සීලේ. එතකොට අපි දන්නවා අපි දැන් මේ පේවිලා සැදිලා පැහැදිලා මේ ඉන්නේ මේ අපි ළඟා කරගත යුතු પરමාර්ථය ළඟා කිරීමට සීලේ වතයෙන් පෙහෙවස් සමාදන් වෙනවා. ඒ නිසා අට සිල් දකින්නකොට සුදු රෙද්ද දකින්නකොට බාපණේ දකින්නකොට අනික් සුදු ඇත්තු දකින්නකොට අපිට කල්පනා වෙනවා දැන් අපි ඉන්නේ වෙනම වැඩකට යෙදිච්ච නිකන් හමුදාවකට යෙදිච්ච යුද හමුදාව කට්ටියක් වගේ එහෙ නැත්නම් යම් කටයුත්තකට යෙදලා ඉන්නවා. ඒ නිසා අපි මේ වැඩමුළු පුරාවට ඒ සමාදන්ව රකින්න සීලය මුදුන්මල් කඩක් වගේ රකින්න ඒක මේ කාටවත් පෙන්වන්න කරන දෙයක්වත් නෙවෙයි. මේ හිත ඉස්සරහට ගෙනියන්න නම් සීල විසුද්ධිය අත්‍යවශ්‍යයි. මේ සීල විසුද්ධිය කියනකොට මේ 100ට 100ක් සීලය නෙවෙයි මෙතන අදහස් කරන්නේ. තිබුණට වැඩිය අදි සීලයක්. පන්තිල් එක බලනකොට අදි ශීලයක්. අපි සංඝයා වහන්සේලා වුණත් ඒ තමන් කරන සිල්පද පිළිබඳව වගවීමක් කරන්න ඕන. වැඩමුළුව වෙනුවෙන් වගවීමක් කරනවා. දෙක සුත අනුග්‍රහිතේ. අපි මේ විදිහට භාවනා දවසේ දිගටම සතිපත් වීම පරියංක වශයෙන් සක්මන වශයෙන් කරාට බණ ඇහිම කියන එක කරා. කොච්චරද කියනවනම් සරුවච්චන් වහන්සේ සම්බුද්ධත්වයට පත් වුණාට පස්සෙත් සර්වඥතා ඥානෙ සාක්ෂාත් කරලා පස්සෙත් බණ අහලා තියෙනවා. එහෙම අවස්ථාවල් තියෙනවා පිරිත් ටිකක් කියන්නේ කියලා කිව්ව අවස්ථාවල් තියෙනවා බණ ටිකක් කියන්නේ කියපු අවස්ථාවල් තියෙනවා ඒක මේ මේ මමයි මේ ධර්ම හොයාගත්තේ නිසා මට බණක් වැඩක් නැහැ කියන්නේ බුදුහාමුදුරුවෝ කියන්නේ ධර්මයේ තමයි මගේ ශාස්ත්‍රුණ වංශේ ඒසා වෙන කෙනෙකුගේ කටහඬකින් මට කියලා දෙන්නේ කියලා ඒක හරි හුරුදලයක් පුංචි ආමරු කිරිටව බුදු ආමරු පිළිටියක් කියව ගන්න. බණ ටිකක් කියව ගන්න. ඉතින් එහෙමනම් අප ගැන කුමන කතාවද අපිට මේ ධර්මයේ ඇහෙන්න ඕනේ. ඒක හරියට බුදු ආමරු ඉස්සරහා පූජා කරපු මල් වට්ටියකට පණ ඉන්නේ දැන් ගහෙන්නේ වෙයි. ඒකට දාන පැන් ටිකකින් තමයි. පැන් ටික යන්න යන්න අර මල් වලට පණ ඉන්නා වගේ භාවනා කරන කෙනාට බුදුබණ ඇහෙනකොට ඒ මල් වලට පණ එනවා. පැන් ඉහිනවා වගේ. ඊට පස්සේ සාකච්ඡානුග්‍රහිතය කියලා එකක් තියෙනවා. ඒක මේ කාලේ වෙනකොට අපි යොදාගෙන තියෙන කමටහන් සුද්ධ කරනවා කිය. ඉතින් අපි අද එක දෙක පැයේ කරපු විදියට ඒ කමටහන් සුද්ධ කිරීමේදී අපි අපේ කර්මස්ථානය පිළිබඳ ප්‍රශ්න තියෙනවා අපි සාකච්ඡා කරනවා. සීලය පිළිබඳ ප්‍රශ්න තියෙනවා අපි සාකච්ඡා කරනවා. මේ වගේ බණ පිළිබඳව හෝ අපේ වැඩමුළු විවස්ථා පිළිබඳ ප්‍රශ්න තියෙනවා අපි සාකච්ඡා කරලා ඒ වගේන් අපිට තියෙන කෙනහිලි අරියාදු අපහසුතා තියෙනවා නම් සාකච්ඡා කරලා ඒවා අපි අයින් කරගන්න ඕනේ නැත්නම් මේ භාවනාවට බාධායි. ඒක නිකන් ඇහැට වැටිච්ච කුණක් වගේ හිටිනවා. මේ කරන දේ දන්නේ නැත්තම් මොකද්ද කර්මස්ථානේ මොකද්ද සීලේ මොකද්ද මෙතන තියෙන කාලසටහන කියන එක දන්නේ නැතුව වැඩ කරන්න ගියොත් අපි හැප්පෙනවා හැමතැනම ඒක නොවීම සඳහා අපි සාකච්ඡා කරනවා ඒ සාකච්ඡාවකට ඇත්ත වශයෙන්ම තමන්ට ඇති දෙයක් අහලා බලලා සාකච්ඡා කරන්න පුළුවන් සජීවී ශාසනික විතරයි. අනිකුත් කිසිම ආගමක සාකච්ඡා කරන දෙයක් නැහැ. සුද්ධ ලියවිලා අදහන එක විතරයි තියෙන්නේ. බුදුරජාණන්සේ විතරක් අපට කියනවා මම දේශනා කරන ධර්මයේ වුණත් සාකච්ඡා කරන්නේ නැතුව පරීක්ෂා කරන්න නැතුව බාර ගන්න එපා. ඒ බාර ගත්තොත් මම වග වෙන්නේ නැහැ. ඒක නිසා සරුවඥ දේශනාව සරුවඥයි එහෙම නැත්නම් සියල්ල දක්නා වූ සියල්ල දන්නා වූ දේශනාවක්. නමුත් සරුවචන අපිට අවසරයක් දීලා තිනවා. ඒක සාකච්ඡා කරලා මිසක බාර ගන්න එපා. කිව්ව පළියට බාර ගන්න එපා. ඒ නිසා මේ ධර්ම සාකච්ඡාවත් අපි අනුග්‍රහිතයක් විදියට මෙතන සඳහන් කරනවා. ඒක නිසා අපි තේරුම් අරගන්න ඕනේ අපි ඉන්න සාසනයේ මේ ප්‍රතිපදාවේ තේරවාද ක්‍රමේ අපි නිතරම සමාන මට්ටමට බහැලා සාකච්ඡා කිරීම හරහා තමයි අපි තියල්ලම සබ්‍රක්‍මචාරින් මහන්තලා වගේ එක්ක භාවනා කරන්නන් බාටපත් වෙනවා මිසක්කා සාකච්ඡාවේදී තාරාතිරම් කියන්නේ නැතුව යන්න ඕනේ. ඒක නිසා ඒක ලොකු ප්‍රජාතන්ත්‍රවාදී වැඩක්. අපි ඒක නිසා දවසකට පැයක් කාලසටහන් අපි වෙන් කරලා තියෙනවා. ඉතින් මේ විදිහට සීලයෙන් සුතයෙන් සාකච්ඡාවෙන් අනුග්‍රහිත ලැබුවා වූ අපේ භාවනා වැඩමුළුව සමාධි අනුග්‍රහිතේ ප්‍රඥා අනුග්‍රහිතේ කියලා තව අනුග්‍රහිත දෙකක් තියෙනවා. ඒක පුද්ගලිකව කරගන්න. තමන් වාඩි වුණාට පස්සේ ඒ පරියංක වශයෙන් සක්මන වශයෙන් එදිනෙදා වැඩවලදී නැවතිල්ල වැඩ කරන්න ඉගෙන ගන්න ඕනේ. එහෙම නැත්නම් සංහිඳියාවකට යන විදිහට වැඩ කරන්න ඉගෙන ගන්න ඕනේ. එහෙම නැතුව අපි දැන් අපි වැඩමුළුවක ඉන්නේ අපි දැන් මෙහෙම ලබලා තියෙන නිසා අපිට කොහොම හිටියත් අපිට දැන් සමාධිය එන්න ඕන ප්‍රඥාව එන්න ඕන කියලා එහෙම වගවීමක් නැහැ. මේ ඇති කරලා දීලා තියෙන පරිසරය යටතේ නැවතිල්ලේ සංසුන්ව කටයුතු කිරීම පරියංකේදී දී ඇති අරමුණක හිත නිමග්න කිරීම ඒකෝදි භාවයටපත් කිරීම ඒකට අපි කියනවා සමතනුග්‍රහිතය කියලා. ඊට පස්සේ ඒ විදිහට ඒකෝදි භාවයටපත් කරගත්ත හිත අරමුණ විචක්ෂණව බලන එක ඒකේ ස්වභාවික ලක්ෂණ මොනවද? සන්තති ලක්ෂණ මොනවද? සාමාන්‍ය ලක්ෂණ මොනවද? එහෙම නැත්නම් ඒකේ බලන් ඉන්නකොට ඇති වෙන විපරිණාම මොනවද? ඇති හැටිය මොකද්ද කියලා ඒ ඉදිරිපත් කරගත්ත අරමුණ විසිතුරු කරලා පතුරු ගහලා විස්තර කරලා බැලීමේ ශක්තිය ප්‍රඥා අනුග්‍රහිතය කියලා සඳහන් කරනවා. විපස්සනා අනුග්‍රහිත කියලාත් මේකට කියනවා. ඉතින් මේ අනුග්‍රහිත පහම එකිනෙකට සමරස වෙච්ච වෙලාවක සීලය, සුතය, සාකච්ඡාව සමත විපස්සනා එක රස වෙච්ච වෙලාවක තමයි මේ භාවනාවේ දියුණුවක් එහෙම නැත්නම් අමුතු පදමක් එන්න පටන් අරගන්නේ. ඒක හැමෝටම හැම වෙලාවෙම එන්නේ ඒ මොකද මේ විචල්්‍ය සාධක පහ විවිධ විදියට වැඩ කරන්නේ. කොයි වෙලාවක හරි මේ පහ එක රස වෙච්ච වෙලාවේ එකට සාමූහිකව වැඩෙදිච්ච වෙලාවේ මහ පුදුමාකාර හරියට කිරි ටිකක් පැහෙනකොට එන සුවඳ වගේ පොළොස් සම්බලක් හොඳට පදම හැදිලා තැම්බෙනකොට එන සුවඳ වගේ අමුතු සුවඳක් අමුතු පදමක් එනවා මේ පහ එකතු වෙච්ච වෙලාවේ. ඉතින් ඒක සම්පූර්ණ හම්බයක්. නමුත් අපිට කළ හැක්කේ මොකද්ද? ඒ පදම එන්න අවශ්‍ය කරන පහසු කණ්ඩික ආසන්න කාරණා ටික සපෙලා දෙන එක. ඒක අපේ මුළු සංසාරෙම අපිට හම්බෙච්ච විශාල ක්ෂණ සම්පත්තියක්. ඒ නිසා අපි ඒ සඳහා අපේම චේතෝමිති ඵලයේ සඳහා අපේම ප්‍රඥා විමුක්ති ඵලය සඳහා මොළ ධාතුව පාවිච්චි කරලා උපරිම සීලයක පිරිසුදුවක් කරන දෙනවා. ඒක උපරිම මේ බණ අහනකොට කාරණා හිතට වද්දා ගන්නවා. එහෙම නැත්නම් මේ කමටහනක් දෙනකොට ධර්ම සාකච්ඡා කරන හොඳට හිතට වද්දා ගන්නවා. මේක ලියලා පුළුවන් තරම් මේ ලැබිච්ච අවස්ථාවේ කාය වචන දෙක සංවර කිරීම පමණක් නෙවෙයි ඉන් එහාට ගියා වූ ඒ හිතේ සංවරයක් එහෙම නැත්නම් ඒකෝදි භාවයක් සීතල භාවයක් ඇති කරගන්න උත්සාහ කරනවා. ඒ తত্ত্বය යටතේදී නතු කරගන්නා ලද අරමුණෙහි යථා ස්වභාවය බලන්න උත්සාහ කරනවා. ඉතින් ඒ සඳහා මේ අනුග්‍රහිත සූත්‍රයේ සඳහා මේ තාකල් වචන පාවිච්චි කරාට පස්සේ අපි යමු මේ වැඩමුළුව සඳහා අපි ඉදිරිපත් කරගන්න ධර්ම මාතෘකාව. ඒ ධර්ම මාතෘකාව යෝජනා ඉස්තිර උනේ මේ මජ්ක්‍ධිම නිකාය කියලා සරුවච්චන් වහන්සේ දේශනා කරව සූත්‍ර පිටකයේ තියෙන මජ්ක්‍ධිම නිකාය කියන පොතේ උපරිපන්නාසකේ නෑ මූලපන්නාසකේ තියෙන මේ චේතෝකීල කියන සූත්‍රය. ඒ චේතෝකීල කියන කියලා අදහස් කරන්නේ මේ හිතේ ඇනිලා තියෙන උල්. එහෙම නැත්නම් මේ ඇහි ඇනිච්ච උලක්. ඇහැට වැටිච්ච කුණක් වගේ එකක්. ඉතින් අර අනුග්‍රහිතය පංචානුග්‍රහිතේ සම්පාදනය කරපු කෙනා තඳහා ਸਰවඥාන්සේ උපදේශ පන්ති දෙනවා. එහෙම නැත්නම් මේ ශිල්පයට අවශ්‍ය ආයුධ කට්ටල දෙනවා වගේ මේ චේතෝ කීල සූත්‍රයත් ਸਰවඥන් වහන්සේ විසින්ම කල්පනා කරලා ඉදිරිපත් කරන ලද සූත්‍රයක්. ඒ කියන්නේ සිද්ධියක් ඇතිවලා සිද්ධියට දෙන උත්තරයක් නෙවෙයි. මේක කත්තුගම්මිතා ඥාණයෙම ਸਰවඥන්සේ විසින් ඉදිරිපත් කරන එකක්. ඉතින් ඒ වගේ සූත්‍ර බොහෝ විට ත්‍රිපරිවට්ටයට අහුවෙන මුළු ප්‍රතිපදාම වගේ විස්තර කරන සාරගර්භ සූත්‍ර. ඉතින් මේ චේතෝකිල සූත්‍රයත් බොහොම දිග සූත්‍රයක්. අතන බොහොම දිග නෙමෙයි මධ්‍යම ප්‍රමාණය දිගයි. ඒකයි මේක මජ්ක්‍ධිම නිකායට දාලා තියෙන්නේ. ඉතින් ඒකදී සරුවච්චන් ආංශේ මම ඉස්සරහා ඉතල මතක් කරපු පාඩේ සඳහන් කරනවා. මහණෙනි යම් විදියකට මේ සාසනයේ මේ සංසාරේ බය දැකලා සංසාර බයෙන් කටයුතු කරන ගැලවීමට කටයුතු කරන කෙනෙක් ඒ මේ චේතෝ කීල කියන ඇහි ඇතුළේ තියෙන මේ උල් නැත්නම් ඇගේ පැනලා තියෙන මේ උල් අයින් කරගත්තේ නැතු. එහෙම නැත්නම් මේ ඇගේ උල්ලෙන්ල වගේ තියෙනව අයින් කරගන්න නැතුව නම් ඒ කෙනාට මේ ශාසනයේ දියුණුවක් නම් ගන්න හම්බ වෙන්නේ නැහැ. මේ ශාසනයේ තියෙන ධර්ම විනය දියුණුවක් ගන්න හම්බ වෙන්නේ නැහැ. ඒක නිසා දැනගෙන මේ උල් ටික අයින් කරගන්න ඕනේ. එහෙනම් තමයි ඇහැට වැටලා තියෙන මේ කුණු, දූවිලි, වැලි අයින් කරන්න ඕනේ. ඒ නිසා බුදුහාමුදුර අපට සුත මේ වතෙන් උදව් කරනවා. අපේ භවනා ජීවිතේට අර අනුග්‍රහ ලැබුණාට පස්සේ මෙන්න මෙව්ව තියනවාද කියලා පොඩක් බලන්නයි කියලා. ඒ වගේ පහක් චේතෝ කියලා පහක් සඳහන් කරනවා ඒ වගේම චේතසෝ විනිබද්දා කියලා කියනවා හිතට ගහපු බන්ධන වාගේ. එහෙම නැත්නම් විලංගු. එහෙම නැත්නම් මාංචු. අතර දාපු මාංචු වගේ පහක් සරුවචනාංශේ තමන් වහන්සේගේ ඒ පාරමිතා සීර්තයෙන් බෝධි සම්භාර පුරනකොට දැකලා තියෙනවා. අර ඇහි ඇින උල් වාගේ, ඇඟේ ඇච්ච උල් වාගේ, එහෙම නැත්නම් විලංගු වාගේ, එහෙම නැත්නම් මේ මාංචු වාගේ, බන්ධන විනිබන්ධන වගේක් තියෙනවා පහක්. අන්නේ පහ අසම්මුච්චින්නායි කඩලා දැම්මේ නැත්තම්. අපි මේ බැඳිලා තියෙන දන්වල ටික කඩලා දාගත්තේ නැත්තම් බුදුන්සේ සඳහන් කරලා තියෙනවා. එවැනි කෙනෙකුට මේ ශාසනයේ ධර්ම විනයේ වෘද්ධියක් විරූල්ල භාවයක් වර්ධනයක් දියුණු භාවයකට පත් වෙන්න පත් වෙන්න පුළුවන් කියන එක නම් මට තේරෙන්නේ නැහැ කියලා පොඩි ඉඟියක් කරනවා මේ විදියට සෙති සදී පැහැදී කටයුතු කරන අය අන්නි වගේ චේතෝකීල කියලා જાතියක් තියෙනවා බැලූ බැලමට පේන්නේ නැහැ නමුත් හිත පිරිසුදු කරගත්ත හිත පිරිසුදු කර ගැනීම සඳහා උපදෙස් දෙන්නා වූ සරුවචන් වහන්සේට පේනවා ඒක නිසා මෙන්න මේ මං පෙන්නන ක්‍රමයට මෙන්න මේක දිහා බලන්න. බලලා Tamanට වැටහෙනවා නම් මේක උලක්. මේක තමයි වැටහෙනවා නම් ඇහැට වැටිච්ච කුණක්. මේක Tamanට වැටහෙනවා නම් මේක මාංචුවක්. මේක විලංගුවක්. මේක බන්ධනයක්. කරුණාකල් බන්ධනය අයින් කළා දාගන්න. ඔය උල ගලවලා දාගන්න. ඉතින් ඒ උල ගලවලා දාගන්න අපිට ඇත්තට උපකරණ රාශියක් අවශ්‍යයි. මේ ශල්්‍ය වෛද්‍යවරයෙක් වගේ ඇහැසුද්ධ කරගන්න නැත්නම් ඇයි කටේ කකුලේ ඇනිච උල අයින් කරගන්න. එහෙම නැත්නම් මේ අපිට බැඳිලා තියෙන බන්ධන ටික ගලව ගන්න. නමුත් ඒ බන්ධනේ දැක්කට පස්සේ ගලවන්න උපක්‍රම රාශියක් අවශ්‍යයි. ඒක නෑ කියන්න බෑ. තාමත්ම සූක්ෂම උපක්‍රම ඕන වෙලා තියෙන්නේ. නමුත් ප්‍රධානම දේ තියෙන්නේ අපි මේ බන්ධන ආසාවෙන් ආවරණ කියලා පළඳගෙන ඉන්නේ. අපි මේ එළියට යනකොට කඩුකත්තානද පිත්තල බොත්තම් කියලා අපි පළඳගෙන ඉන්නේ එහෙම නැත්නම් මේ භව සංසාරේ පුරාවට පළඳගෙන ඉන්නේ බන්ධන වගයක්. ඒ බන්ධන ගලවන්න ඕනේ නැතිකම තියෙනවා. ඉතින් කවදා හරි දන්නවනම් මේක බුදු කෙනෙක් දකින්නේ බන්ධනයක් විදියට බන්ධනයක් විදියට දකින්නනම් ඕක ආභරණයකට ගන්නෑ ගලවලා දාන එකයි කරන්න කියලා අන්න ඔය පෙරලිය තමයි භාවනාවේදී යෝනිසෝ මනසිකාරයයි අයෝනිසෝ මනසිකාරය කියලා පෙන්නන. ඒකේ අර මේ මේ පදනමේදී පද මේ අවස්ථාවේදී පෙන්ලා දෙන්න පුළුවන් ਸਰවඥාන්සේ සඳහන් කරලා තියෙනවා නිකට මේ උපමා ස්වරූපෙන් යම් කිසි මිනිසෙක් රජුරවන්ට විරුද්ධ වුණාට පස්සේ ඒ මිනිසයා දඟකේට දාලා ඉරගීට දාලා නැත්නම් කාමරයකට දාලා එයාට විතගෝර සර්පය හතර දෙනෙක් ඇතුළට දාන්න. ඉතින් ඒ සර්පය හතර දෙනා සූසූ ගාලා පිඹ පිඹ එකෙක් බෙල්ල වටේ කරකිලා මූණ ඉස්සරහින් පෙනේ දික් කරගෙන ඉන්නවයි කියලා බුදුහාමුදුර අපිට චිත්‍රයක් ඇඳලා පෙන්නනවා. තව කෙනෙක් දකුණු අතේ වෙලිලා දකුණු කන දිහාට සූසූ ගාගෙන පෙනපුම්බගෙන ඉනවා. අනිත් එක නම් වම් අතේ බැඳිලා වම් පැත්තෙන් පෙනේපුම්බනිනවා. තව කෙනෙක් පිටිපස්සෙන් බැඳිලා පිටිපස්සෙන් පෙනී අරගෙන ඉන්නවා. ඉතින් ඒ මනුස්සයා හිතනවලු යකෝ මම දැන් මේ ඊශ්වර දෙවියෝ වගේනේ මට දැන් සත්තු හතර දිනකම ආභරණයක් මේ පැලඳලා ඉන්නේ. අර සත්තු ආඩම්බරයට තියාගෙන යා මේ සතුටු වෙනවලු. හැබැයි එක සර්පේකට හරි කේන්ති ගියොත් එක සැරයකින් ආශිවිසෝලින් ඒකට ආශිවිසෝපම සූත්‍රය කියලා කියන්නේ. මැරිලා යන තරම් සර්පයෝ. නමුත් මේ මනුස්සයා මේක හිතා ඉන්නවා දැන් මට සර්පයෝ හතර දිනෙකගේ ආභරණ පළඳගෙන ඉන්නේ කියලා. ඉතින් ආයේ මොහොත ගත කරන බොහොම ආඩම්බරේ. අනික් කෙනෙකුට නොලැබිච්ච කටුකස්ථාන පිත්තල පොත්තන් ලාභ තත්කාර සම්මාන සිලෝක ලැබුණයි කියලා. එතකොට බුදුරජාණන් සඳහන් කරනවා සත්පුරුෂයෙක් කියනවා මේ එක සර්පෙක් කෑවොත් එක්ක සෙම කිපෙනවා. එක්ක පිට කිපෙනවා. එක්ක වාත කිපෙනවා. පුපුරලා නැහින්ද වෙන්නේ. ඒ නිසා පුළුවන් ඉක්මනට ඔය සර්පයන්ගෙන් ගැලවිලා ඔය කූඩුවෙන් පැනලා ඵලයන් කියලා. ඉතින් එතකොට බුදුරජාණන් සඳහන් කරන අර පුරුෂයාට මානසිකාර්යය පහළ වෙලා මේක මේ ආභරණ නෙවෙයි මේ විසගෝර සර්පයෝ මේ ඉන්නේ එකෙක් කෑවොත් ඇති මේ හතර දෙනා වටේ ඉන්නවා කියලා මෙයා කොහොමද ඒ සර්පයෝ හතර දෙනාෙන් ගැලවිලා දුවන්නේ අන්නේ වගේ තමයි චේතෝ කීල සූත්‍රයේ තේරුම් ගත්තා නම් අපිට තේරෙවි අපි මෙතෙක්කල් මේ භව ආභරණ වශයෙන් මේ පැලඳගෙන ඉන්න දේවල් බුද්ධ ආදී උත්තරයන් වහන්සේලා දකින්නේ ආසි විස සර්පයෝ වගේ. ඉතින් මේක කොතනදීද අපි දකින්නේ? භාවනාව කරගෙන යනකොට මේ භාවනා ශාලාවට ආපු ගමන් දකින්නවද? නැත්නම් කන්නඩියක ඉස්සරහට ගියාම දකින්නවද? නැත්නම් රැවුල කපපු වෙලාවේ දකින්නවද? මොනව කරනකොට දකින්නවද කියන එක දිගට සාකච්ඡා කරනකොට තමයි තේරෙන්නේ. සමහර ගොරෝසු අවස්ථාවල් නම් ඇත්තටම මෙතෙන්ට එනකොටම තේරෙනවා. නමුත් ඊට assume මෙවුවා ආපු පමණින් තේරෙන්නේ නැහැ. සිල් රැක පමණින් තේරෙන්නේ නැහැ. සුත්තමේ යවුන පමණින් තේරෙන්නේ නැහැ. සාකච්ඡා කළ පමණින් තේරෙන්නේ නැහැ. සමත වැඩිච්ච පමණින් තේරෙන්නේ නැහැ. විපස්සනා මට්ටමේදී තමයි අර සියුන් සියුන් ඒවා යන්නේ. ඉතින් මේ වගේ ඒ ගොරෝසු දේවල් අයින් කරන්න තමයි අපි කය වචන දෙකෙන් සතුන් නොමරන්න, වීතික්‍රමණය නොකරන්න, උල්ලංඝනය නොකරන්න ශක්ති ප්‍රමාණයෙන් හිත බැඳ ගන්නව නෑ. මේ පින් කරපුවත් දෙකෙන් මේ මනුස්ස ශරීරයෙන් මම තවදුරටත් ආය සතුන් මරන්නේ මේ පින් කරපු අද්දකින් මම හොරකම් කරන්නේ මේ ශරීරයෙන් ආය මම කාටවත් කාමයේ අවසන්නෙත් නැහැ කාමයේ වර්ධල හසුරන්නෙත් නැහැ ඉදurang පිනවන්නෙත් නැහැ මම බොරු කියන්නේ නැහැ, කේලම් කියන්නේ නැහැ, හිස් වචන නැහැ, පරස වචන නැහැ කියලා එක විදිහක උල් ගැලවිල්ලක් එතන සිද්ධ වෙනවා. එක විදිහක විලංගු ගැලවිල්ලක් සිද්ධ වෙනවා. එක විදිහක මාංචු ගැලවිල්ලක් සිද්ධ වෙනවා. ඒකට වැඩි යමක් යන්න කියන්න ඕන නිසායි අපි මේ සූත්‍රය ඉදිරියට ගත්තේ. ඊට පස්සේ බණ අහනකොටත් සුතමේ ඥාන මට්ටමේදී යම් ප්‍රමාණයකට සීමුලේ ඇති අයට මොළ ධාතුව තියෙන අයට තේරෙනවා ඒ හරියට පිළිවෙලට බණ ටික ඇහෙනකොට මෙන්න මේකනම් මෙහෙම වෙන්න පුළුවන් කියලා මෙතෙක්කල් ආභරණයක් කියලා හිතාන හිටපු එක විෂගෝර සර්පෙක් බව තේරෙන පටන් ගන්නවා. ඊට වැඩිය ඒ සුතපෙන් ලැබිච්ච එකට වැඩිය හිත වදින ගතියක් ඒ කෙනාට චින්තාමය ඥාන අනුමාන ඥාන අන්වේ ඥාන තියෙනවා නම් තේරෙන්න පටන් ගන්නවා මම මෙතෙක් කල මෙවුවා මේ ආභරණ වශයෙන් තියාන හිටියට මේ භාවනා ගුණයක් නිසා සත්පුරුෂ ඇසුර නිසා සීලේ නිසා මට දැන් පේනවා ඇහි වැටලා තියෙන කුණ එහෙම නැත්නම් ඇඟේ වැටලා තියෙන උල එහෙම නැත්නම් වැට තියෙන මාංචු, එහෙම නැත්නම් වැට තියෙන විලංගු තේරෙන්න පටන් ගන්නවා. ඉතින් එතකොට තමයි යාට කුසල ඡන්දේ පහළ වෙන්නේ. අනේ මම මෙච්චර කල් මේව ආවරණ පටලවා ගත්තා වාගේ ධානය ඉඳලා තියෙන්නේ මේ උල් ටිකක් නේ. මාංචු ටිකක් නේ. විලංගු ටිකක් නේ. කියලා තේරුණාට පස්සේ ඒක අයින් කරන්න ඕනෙත් නැහැ. දැනගත්තට පස්සේ මේ අත් දෙකට වලලු නෙමෙයි වැටලා තියෙන විලංගු කියලා. කකුල් දෙකට වැටලා තියෙන පාද සලඹ නෙවෙයි අත් දෙකට වැටලා තියෙන මාංචු කකුල් දෙකට තියෙන විලංගු කියලා. මේ කට්ටි ඇවිල්ලා අපිට පලන් දන්නේ මල් මාලා නෙවෙයි සර්පයෝ කියලා. අපි මේ රෑ දවල් දෙකේ හම්බ කරන්නේ මේ කටුකොහල් කියලා තේරුම් ගත්ත දවසේ උගදෙන කෙනෙක් එක්පොට අතාරින්න ඕනේ නැහැ. ඒකත් එක්කම ජීවත් වෙන්න පුළුවන්. දැන් දන්න එක තමයි වෙනස තියෙන්නේ. නිසා දැන ගන්නකොට මොක අයින් කරලා විසිකොල්ලා උඟ දෙනෙක් හිතනවා ඒක මේ gederin එළියට දාපුවම හරියයි. geder එක තීටි මං කැලේට ගියාම හරියයි කියලා පොයිස්සු. මහත්මේ හිතන් තමයි පැවිදි උනේ. මොකක්වත් වෙන්නේ කාන්තාව හරි ආසාවෙන් හිතන අනේ අපිට කවදා පැවිදි වෙන්න ඇද්ද පැවිදි වෙච්චා ඔක්කොම සුද්ධියක් වෙයි කියලා පිස්සු බඩ සුද්ධවත් වෙන්නේ අඩුවන්නේ. <laughs> ඉස බෑවයි කියලා ඉස බෑවදාත් හොඳ නිින්ද යන ගතියක් තියෙනවා. ඒක ඇත්ත. ඉන්හිහට මොකක්වත් වෙන්නේ නැහැ. මේ ඉන්න ඔය හාමුදුර ඔක්කොමත් එහෙම තැන් තමයි පැවිදිලා තියෙන්නේ. පැවිදුණාට පස්සේ මොකුත් වෙලා නැහැ. අවුරුද්දක් දෙකක් යනකොට අර හිටපු පරණ තැටියම තමයි වාදනය වෙන්න පටන් ගන්නේ. ඒක අවශ්‍ය දෙයක්. නමුත් ඒකේ වෙන්නේ නැහැ කියන්නේ මම මේ කියන්නේ. මොකද මේ ඇන්ලා තියෙන උල ඊට වැඩිය ඇතුළට යන ගිහිලා තියෙන උලක්. ඉතින් ඒ නිසා Tamanටම කැමැත්තක් පහළ වුණොත් බුද්ධ ආදී උත්තරමයන් වහන්සේලා මේ කටුකොහල දිහා කොහොමද දැක්කේ? බුද්ධ ආදී උත්තරමයන් වහන්සේලා මේ ගෙම්බෙක් ගැරඩිකටට අහු වුණා වගේ මේ එළියට දඟලන්න යන්න දඟලන ගැරඩියා වගේ මේ ඉන්නේ ගැරඩි කටක නේද කියන දැක්කට පස්සේ අපිට කවද්ද මේ දර්ශනය ලැබෙන්නේ අපිට කවද්ද මේ ආර්ය විවහාරය ලැබෙන්නේ අපිට කවද්ද මේ පැත්තෙන් බලන්න ඕනේ කියලා කියනකොට ඒක අයින් කිරීමම නෙවෙයි මේකේ ප්‍රධානම දේ. ඒක මෙතෙක්කල් සිප වෙනඳගත්ත හැටි, ආලිංගනය කරපු හැටි, මේවා කරේ පලඳගත්ත හැටි, අපේ දරුවන්ට මේ පලඳන හැටි, මේ රට වශයෙන් මේක වැඩි වැඩියෙන් පලඳන්න ආර්ථිකය හදන්න හදන හැටි, දේශපාලන ප්‍රතිපත්ති හදන හැටි දිහා බලනකොට ඒ දැක්මම මේ වසවිස මිහිරියාවට තියාගෙන කටුකොහල ආඩම්බරයට තියාන මාංචු විලංගු ලොකු Tamanට හම්බෙච්ච තාන්න මාන කියන මේ යන දේ දිහා බලා ගන්න ලැබුණොත් ඇත්තට මේක සැරේ හම්බුනොත් නම් පිස්සු හැදෙනවා. මම ප්‍රසිද්ධියම කියනවා. අපි මේ කරගෙන යන වැඩ එක සැරේ දැක්කොත් කිසිම හිතකට දරන්න බෑ. ඒක නිසා මේක අනුභව ක්‍රමයට යන්න ඕන. අනුභව ශික්ෂා අනුභව කිරියා අනුභව ප්‍රතිපදා ටික ටික ටික ටික ගෙවම් කරන ගෙවම් කරන යනකොට ඒක බුදුරජාණන් වහන්සේ අවුරුදු 7ක ව්‍යාපෘතියකට දාලා පෙන්නන. එක රැයින් එක බණකින් එක තටමිල්ලකින් කරන්න බෑ. කෙරුවොත් ඔළුව ක්‍රේල් වෙනවා. කොණ්ඩෙ නෙවෙයි. ඔළුව ක්‍රේල් වෙනවා. අද හුඟව දෙනෙක් ඒ වගේ කෙටි ක්‍රම උගන්ලා දෙන්න හදනවා. ඒ වගේම කෙටි කරවල යනවා. ඒ මොකද ඉක්මනට මේක නමුත් අවුරුදු කෝටි ගාණක් මේ කැවිච්ච දේවල් ඔය ඉක්මනට පුළුවන් අපිට නෑ කියන්න බෑ සරුවචනාංශේ වැඩ ඉන්න කාලේ මේ ඉක්මනට ඉක්මනට අවබෝධ ලැබුවත් හිටියා. ඒත් ඉතිහාසයේ දිහා බලනකොට પરම්පරා ආත්ම ලක්ෂ ගානක ඉඳලා සුද්ධ කරන අවිලා තියෙනවා. අපිත් කියන්න දන්නේ අපිත් පොරවල් වෙන්න ඇති කියාත්මේ හොඳට භාවනා කරපුවායි වෙන්න ඇති. මම නෑ කියන්නේ. නමුත් ඒක පුංචි කළ සලකන්න එපා. ඒක ටික ටික ටික ටික වැඩෙන තර්පයේ හැව ගැලවෙන්න වාගේ මේක ගැලවෙන්න ඕනේ. ඒ නිසා දවසක කාට හරි තේරුනොත් මේ කුසල ඡන්දයෙන් මම මෙතෙක් කල මේ වැළඳගත්ත ආලිංගනය කරපු මේ දේවල් චේතෝ කීල බව එහෙම නැත්නම් විනිබද්ධ බව විලංගු බව එහෙම නැත්නම් මාංචු බව බුදුජානනාථේක උපමාවක පෙන්නනවා අසන්ද හිඟන්නේ හැම කෙනාම මේ මනුස්සයාට කියනවලු මේ උඹ ඇඳගෙන ඉන්න ඇඳුම වැරහැලි කුණු ගෑවිලා මජන් ගෑවිලා තියෙන. ඉතින් මිනිස්සු හිඟල හිඟල හිඟල හිඟල කල්ලු හැම්බ කරලා මිනිසුකට කතා කරලා කියනවා අනේ මගේ ඇඳුම කිලිටුයිලු මට අනේ පිරිසිදු ඇඳුමක් අන්දන්නේ කියලා අර මිනිස්සයා කරන දේ ඒ තල්ලි ප්‍රෝඩා කරලා වෙන හොර ඇඳුමක් ගෙනල්ලා අර මිනිසට අන්දලා අර පරණෙක් ගලවලා දාලා දෙනවා නමුත් ඒකත් වැරහැලි. ඉතින් හිතන්න හිතානිනවා දැන් දැන් මම පිරිසිදු දකින දකින කට්ටිය ප්‍රසන්න නැති කියලා හිතනවා. ඉතින් බුදුරජාණන්සේ කියනවා මේ මිනිස්සයා මේ සල්ලි හම්බ කරලා මිනිස්සෙකුට සල්ලි දීලා පිරිසුදු ඇඳුමක් ඇඳකට දැන් මම පිරිසුදුයි කියලා කියනවා කියනකොට තියෙන විහිළුවත් ඒ මනසට ඇස්පාදලා දුන්නට පස්සේ ඇති වෙන ඇස්තරිල්ලත් කොහොම වෙයිද කියලා. ඇඳුම් අඳනවා වෙනුවට උට ඇස් දෙක අරලා දුන්නා නම් උට තේරෙනවා ඇඳගෙන ඉන්න ඇඳුම මෙහෙමයි. මේ ප්‍රෝඩාකාරය සල්ලි අරගත්තට පස්සේ අන්දපු ඇඳුම මෙහෙමයි කියලා ඉන්සක් කරන්න ඕනේ ඇඳුම් අඳින එක නෙවෙයි උට ඇස්පාදන එකයි කරන්න තියෙන්නේ. ඉතින් ඒක කිසිම ශාස්ත්‍රුන් වංශනම හිතුවේවත් නැහැ. ඒගොල්ල කෙරුවේ අපිට ලස්සන ඇඳුම් ඇඳලා දෙනවා, දිවි ලෝකේ අඬ ගහන යනවා, රජතැප්පෑරන් දෙනවා, විසාකාව වගේ කරනවා, එක එක එක එක જાති දෙනවා. ඉතින් අර අන්දේ කර ගාස්තුවක් ගෙවලා ඒ Tamanට පිරිසුදු ඇඳුමක් ඇඳගත්තා වාගේ අපි මේ කරන වෙනුවට බුදුහාර කියන ඔක්කොම හරි ඇද්ද කරපන්. ඇහැට බෙහෙත් කරවා. මේක මොකද්ද වෙන්නේ කියලා බලන්න. අනේ එදාට ඒ මනුස්සයා කොච්චර කිලිටු ඇඳුමක් ඇඳගෙන හිටියත් පිරිසිදු ඇඳුම් ඇඳගත්ත පොට්ටේකට වැඩිය කිලිටු ඇඳුම් ඇඳගත්ත ඇස් පේන මනුස්සයා හොඳයි. ඒක තමයි මම කියන්නේ එක සැරේ වුණොත් අපිට දරා ගන්න බැරි තරම් මේකේ දෙයක් තියෙනවා. ටික ටික ටික ටික තමයි මේ සුතමේ ඥානෙ චින්තාමයට ගිහිලා කරබැලීමේ ආතාව ඇවිල්ලා කරගෙන කරගෙන යනකොට වැටෙන්නේ බොහෝම සුළු ප්‍රදේශයක්. ඒ වැටෙන දේ වැටෙන දේ අයින් කරන අයින් කරන යනකොට එnde end end end ගොරෝසු දේශියුම් වෙලා සියුම් දේ අතිසියුම් වෙලා අර තාම සියුම් අනිච්ච කටුවල අග තාම සියුම් කොටස් ඉතුරු වෙනවා. උදාහරණයක් වශයෙන් කියනනම් ඔය වේගස්වල තියෙන වේ කට්ට ඇනුනහම ඇරන් දැම්මට ඒකේ අර අග තියෙන දූවිලි ටික ඇඟ ඇතුලේ ඉතුරු වුණොත් ඒක පිළිකා කරනවා. කට්ටේ අග ඉතුරු වෙනවා ඇඟ ඇතුලේ. ඊට පස්සේ ඒක ගොඩ පල් යනකොට කල් යනකොට පිළිකා වෙනවා. ඉතින් අර ගන්නකොට ඔක්කොම ගන්නවා කියන එක ඔය හිතන තරම් ලේසි නෑ. ඉතින් ඒක නිසා අපි බලමු මේ දවස් 5 10 ඇතුළත අපිට කොච්චර දුරට චේතෝ කියලා චේතෝ කියලා වශයෙන් අඳුර ගන්න පුළුවන්ද කියලා. මේ ඇඟේ එනිච්ච උල ආභරණයක් වශයෙන් නෙවෙයි නම්බුනාමයක් වශයෙන් නෙවෙයි ලාභයක් සත්කාරයක් වශයෙන් නෙවෙයි ඇනිච්ච උලක් වශයෙන් තේරුම් ගන්න පුළුවන් නම් අපි මේ ඇනිච්ච උලට ආඩම්බර වෙන එකක් නෑ. ඉතින් ඒක ඉදිරිපත් කරනකොට බුදුරජාණන් වහන්සේ මේ පසුවිම සකස් කරන හැටි ඒකත් අරුමයි. බුදුරජාණන් වහන්සේ තමන් වහන්සේ ළඟට එන ශිවණක් පිළිසර තමයි මේ කියලා දෙන්නේ මහණෙනි යම් හේයකින් මේ චේතෝ කියලා අයින් කරුවේ නැත්තම් මේ චේතෝ විනිබද්ධ නැත්නම් මේ විලංගු අපි මේ බැඳලා තියෙන දේවල් කඩලා දැම්මේ නැත්නම් ධර්ම විනයක් නම් තියෙනවා තමයි බුදු කෙනෙකුත් ලෝකේ පහළ වෙලා ඉන්නවා තමයි දියුණුවක් නම් ප්‍රගමනයක් නම් ලබන්න අමාරු. ඒක නිසා තමන්ම දැනගන්න ඕනේ මේ ආඩම්බරයට පළඳගෙන ඉන්න මේ දේවල් වල තියෙන උල් ස්වභාවය, ඇනෙන ස්වභාවය, කනින ස්වභාවය, දරුණු ස්වභාවයේ වදන දෙන ස්වභාවයේ. නැත්නම් බන්ධන ස්වභාවයේ. ඒ බන්ධන වලට තමයි අපි සංයෝජන කියලාත් මේවට කියනවා. දස සංයෝජන ඒවට හැකිලි කියලා කියන්නේ. ඒවා ඇතුළට නැමිච්ච උල් මොකේ දැම්මත් පැටලෙනවා. ඒකට වැටෙන ඕනම දෙයක් පැටලෙනවා. මොකද ඒක හැකිලක් වචා තියෙන එක හරියට බිලි කොක්කක තියෙන බිලිය වාගේ. නැමිලා තියෙන්නේ ගෑවිච්ච ගමන් පැටලෙනවා. ඉතින් එහෙම 10ක් තියෙනවා. ඉතින් බුදුරජාණන්සේ කරන්නේ මේ කොක්ක අයින් කරනවා කියන එක නෙවෙයි. කොක්ක දිගෑරලා තියෙනවා. ඊට පස්සේ පැටලෙන්නේ. ඇදි ඇදි ඇද වුණොත්, චපල වුණොත්, වංචනික වුණොත්, ෂට වුණොත්, මායාව වුණොත් පැටලෙනවා. ඍජු වුණොත්, සරල වුණොත්, අහිංසක වුණොත් කවුරු එල පැටලන්නේ ගැත් පැටලෙන්නේ. ඒ නිසා කොක්ක අයින් කරන්න එපා. කොක්ක දිගාරින එකයි කරන්නේ. බද්ධනය විනිබද්ධ වෙලා තියෙන එක දිගහැරියාට පස්සේ කවුරු වෙලා කොක්ක දැම්මත් වදින්නේ ඒ නිසා ඒක හරි සතුටක් එනවා ඊට පස්සේ කවුරු වෙලා මොන විදියෙන් අභූත චෝදනා කරත් කවියෙන් ඇවිල්ලා මොන විදියට කරදර කරත් ඒක නිකන් මේ ඇඟේ ගෑවෙන්නේ නැතු යන ගතියක් එනවා ඉතින් ඒ නිසා අයින් කිරීම පිළිබඳව දැඩි වෙහසක් අපි ගන්න නරකයි මේක ක්‍රියා කරන ආකාරය මේ හැකිල්ල ක්‍රියා කරන ආකාරය ආහ කියන දේ පටලවා ගන්න හැටි එහෙම නැත්නම් මේ පැටලිච්ච දේ ආඩම්බරයට ගන්න හැටි ඌටත් වැඩිය අමනකම ඌටත් වැඩිය තකතිරුකම ඌටත් වැඩිය අවිද්‍යාවක් නැහැ ඒ නිසා මෙතෙන්දි කරන්නේ උල ඒ බන්ධනය බන්ධනේ වශයෙන් පෙන්ලා දෙන්නේ ඉතින් මේ කිව්වට පස්සේ අපි යන් දැන් කතාවට මොකද ගොඩක් වැඩි වට පලිප්පු දාගෙන ඉන්න එක ඉතින් බුදුරජාණන් තහන මොනවද මේ විනිබද්ද පහ මේ විදිහට කාටවත් පේන්නේ නැති. ඉතින් මම දැන් කියපු ගමන් කට්ටියට කියවෙනවා බුදුරජාණන් කියනවා බුදුහාමුදුර කෙරේ සද්ධාව නැතිකම කියලා. කංකං මේ මේ සත්තරි කංකති. සරුවච්චන් වහන්සේ පිළිබඳ සැක කරනවා. ඉතින් මෙතන ඉන්න කවුරුවක්වත් නැහැනේ එහෙම සැක කරන කෙනෙක් මේ ඔක්කොම බුද්ධං සරණං ගච්ඡාමි කියපු කට්ටියනේ. සාමාන්‍ය බුද්ධං සරණං ගච්ඡාමි කියපු කට්ටියත් නෙවෙයි ගිහිගෙත් අතහැරලා පන්සිල් වෙනකොට අටසිල් සමාදන් වෙලා රැයට කණ්ඩත් නැහැ බිම ඉඳ ගණ්ඩයි මල හොන්තුයිනේ දැන්. මේ ඔක්කොම කිරේ බුදුන් ගැන ඇදහිල්ලනේ දැන් මෙතෙන් ආට බුදුහාඳුර කියනවා උඹ ළඟ තියෙන උලක් තියෙනවා. ඔබට බන්ධනයක් තියෙනවා. ඒ බන්ධනේ තියෙන තාක්කල් දිනු වෙන්න බෑ. මොකද්ද බන්ධනේ? උඹ බුදුහාමුදුරුව පිළිබඳ සද්ධාව නැහැ. විචිකිච්ඡති කාංකති බුදුන් කෙරෙහි සද්ධාව නැහැ කියලා. ඉතින් අපිට එතකොට හිතනවා යකෝ දැන් මෙච්චරවත් කැප වෙලා කටයුතු කරද්දී බුදුජාන්සේ මූණටම කියනවා අපේ බුදුහාමුදුරුවෝ ගැන සැක කරනවා නම් ඉස්සරහට යන්න බෑ කියලා. ඉතින් එහෙමනම් අපි මේ දැනට මේ වෙනකොට අපි කරලා තියෙනවනේ යම් ප්‍රමාණයක කැපකිරීමක් සහ බුද්ධ ධම්ම සංඝාදී ත්‍රිරත්නය පිළිබඳ ඇදහිල්ලක් ඉතින් මේ ඇදහිල්ලේ අඩු ගතියක් තමයි මේ පෙන්වන්නේ. ඇදහිල්ල නෑ කියන එක නෙවෙයි. බුදුහාමුදුරන් කෙරෙහි ඇති ශ්‍රද්ධාවේ යම් යම් අඩුපාඩු වගේක් අපි තියෙනවා. ඒ අඩුපාඩු තියෙන්නේ ශරීරයට සහ ජීවිතයට තියෙන ආශාව තියෙන තියෙන නිසා අපි ප්‍රමාණිකර බුදුහාමතුරු අදහලා මේ ඇඟට තට්ටු වේගෙන එනකොට ජීවිතයට තට්ටු වෙනකොට විජහාට කූඩල්ලට ලුණු ගැහුවා වගේ ඇදලා ගන්න ගතියක් අපි ළඟ තියෙනවා. ඒ නිසා අසීමිත සද්ධාාවක් නැහැ. එහෙම නැත්නම් අවෙක්කප්පසාදේ කියලා කියන්නේ නොක් සද්ධාාවක් නැහැ. ඒ නිසා අපි බුදුරජාණන් වහන්සේ උගන්වීම හැටියට යම් වෙලාවක යම් කිසි කෙනෙකුට බුදුරජාණන් වහන්සේ කෙරේ නොක් සද්ධාාවක් ඇති වුණා නම් එයාට කියනවා සෝවන් වෙලා කියලා. අපි පිළිගන්නවා නම් දැනට අපට මේ ඔක්කොටම මේ මූණ බලන චෝදනා කරනවා නෙවෙයි. යම් කිසි කෙනෙකුට තේරෙනවා නම් මට තාම මේ වගේ මාර්ගඵලයකට ලඟ වෙන්න බැරි වුණා. මයිලඟ තාම පෘ탁 පෘ탁 කියන මේ පෞද්ගලිකත්වයේ තියෙනවා නැත්තම් පොදු මේ පෘ탁ජන ගතිය තියෙනවයි කියලා ඒ තියෙන ප්‍රමාණයට ශ්‍රද්ධාවේ අඩු ගතියක් තියෙනවා. නැති ගතිය නෙවෙයි. ඒ අනුව බලනකොට මේ සභාවේ ඉන්න ඔක්කොම අතරේ ශ්‍රද්ධාව විචල්්‍ය සාධකයක් දෙන්නේගේ සමාන නැහැ. එක එක නාගේ එක එක මට්ටම් අපි එක අම්මගේ දරුවෝ වුණත් එකම පන්සලේ දායකයෝ වුණත් එකම සීලෙ රැක්කත් අපි අතර තියෙන සද්ධා ගුණේ වෙනසක් තියෙනවා. ඉතින් මේ භාවනා වැඩපිළිවෙලදී අපි කරන්නේ මෙන්න මේ ශ්‍රද්ධාව කොතෙන්ට යනකම් අපිට ජීවිත පරිත්‍යාය කරමින් කය පරිත්‍යායෙන් කරන කරන්න පුළුවන්ද කොතනින් එහාට යනකොට අපිට gadu ගැනිනවද අපිට ශරීර ආතාව ඇති වෙනවද අපිට ජීවිත ආතාව ඇති වෙනවද අන්න මේ මලපණින තැන සතියෙන් අල්ලගන්නයි අපි මේ උත්සාහ කරන්නේ කොච්චර දුරට යනකම් අපිට මේක අඳුරේ එහෙම නැත්නම් අපේ සටන් පාටේ කියාගෙන අපිට සටන කරගෙන යන්න පුළුවන්ද මෙන්න මේ මට්ටමට ගියාට පස්සේ ආයෙත් සැක ඇති වෙනවා ආයෙත් හිතනවා පාර හරි දන්නෙත් නැහැ වැරදි දන්නෙත් නැහැ කියලා ඒ සැකේ නිසා අර භාවනාවේ ඉදිරි ගමනට හේතු සරණු කරුණු සැලසිලා තිබුණත් අපි මේ ආපස්සට බලන ඒකට කියනවා පටිවාණිතාවය කියලා පටිවාණිතාවය කියලා කියන්නේ ආපු පාරදියා උරිස්සතු උඩින් බලන. බුදුරජාණන් වහන්සේ කෙරේ සද්ධාව ඇති වෙච්ච කෙනාට අපපටිවාණිතාවය තියෙනවා. ගෙවම් කරව පාර තියෙනවා. ඕක දිහා පිටිපස්ස හැරි හරි බලන්න එපා. මානිවත්ත අභික්කම ඉස්සරහා බලාපන් කියලා. එයා දිගටම යන්න පටන් අර ගන්නවා. අර මැන මැන කිර කිර යන්නේ නැතුව ඒ නිසා අපපටිවාණිතාවේ අසන්තුට්ඨිතාවේ දැන් ගොඩාක් අපි ඇවිල්ලා තියෙන ඒක පිළිබඳව අපිට සැකයක් නැහැ මේ ලෝකේ ඉන්න විශාල මනුස්ස ජනතාවත් එක්ක බලනකොට අපි සෑහෙන මට්ටමකට ආපු කට්ටිය. අපිට සුමානයකට දෙකට ගෙවල් දොරටුන් වෙන් වෙලා ඉන්න පුළුවන්. නැත්නම් සංඝයා වශයෙන් කියනනම් අතහැරලම දාන්න පුළුවන්. ඒ වගේ මේ පොදු ආහාර වේලකට අපිට එකඟ වෙන්න පුළුවන්. කවුරු හරි දෙන සීනාසනෙක ඉන්න පුළුවන්. මේක පොඩි දේවල් නේ. මේක කෙනෙක් කරන විශාල කැපකිරීම. ඒ නිසා අපි මේ කැපකිරීම මොකටද? ලාභයටද, සත්කාරයටද, සම්මානයටද, සිලෝකයටද? නෑ. අපි මේක කැප කරලා තියෙන්නේ මේ නෛර්යානික මේ ධර්ම විනය තේරුම් ගන්න, සද්ධර්මයේ තේරුම් ගන්න. ඒ නිසා අපි යම් ප්‍රමාණයට ඇවිල්ලා තියෙනවා. නමුත් තව ගොඩක් යන්න තියෙනවානේ. ඒක නිසා ඇවි ආපු එක පිළිබඳ සතුටු වෙලා පාටි දමදමා කෑකොස්සන් ගහන්න යනවා වෙනුවට අසන්තුෂ්ටිව මට මේක මේ ජීවිතය ඇතුළම ඔක්කොම ඉවර කරන්න ඕනේ කියලා අපපටිවාණීව අසන්තුෂ්ටිව ඉදිරියට යනවයි කියලා කිව්වනම් හෙන gediyak.ම තමයි. ඒක වළක්වන්න කාටවත් බෑ. ඒ Java කැවුනට පස්සේ ගන්ධනව විනාශ කරගෙන පොළොවට වැදුනොත් පොළොව කාගෙන යනවා වතුරට වැදුනොත් වතුර කාගෙන යනවා කැලේට වැදුනොත් කැලේ කාගෙන යනවා අන්නේ මේ හෙන gediyak වලටපත් වෙනවා. ඒ තරම්ම ශක්තියක් තියෙනවා මේ බුද්ධ ඇදහිල්ලේ. ඉතින් අපේ කොතනද අපි කොතෙන්ද ගිහිල්ලා තියනවද? ඊට පස්සේ තව යායුතු ඇදහිල්ලේ ඉදිරිය කොහෙද කියලා බැලුවොත් ඒකේ මට්ටම් රාශියක් පෙන්ලා දීලා තියෙනවා පසුකාලීන ආචාර්යවරු නැත්නම් අපි කියන මේ අටුවාචාරින් වහන්සේලා මේ ශ්‍රද්ධාව කියන එක අපි මේ හැම ආගමකටම මුල් වෙලා තියෙන ශ්‍රද්ධාව. ඒ හැම ආගමකට මුල් වෙන බුද්ධ ආගමේ තියෙන මේ මූලික ශ්‍රද්ධාවට අපි කියන්නේ ප්‍රසාද සද්ධා කියලා. බුදුහාමරේ ලස්සන රූපේ දකින්නකොට අපිට ප්‍රසාදයක් පහළ වෙනවා. ප්‍රසාද සද්ධා කියලා. ඒ වගේම අමූලික සද්ධා කියන එක තාම මුල් බැහැගෙන නැහැ. නිකන් මහමෙවුනාවේ බුදු පිළිමේ දකින්නකොට අපිට එතනදී සද්ධා වෙනවා. ඇහැරලා පස්සට ආපු ගමන් ඒක නැහැ. එතනදී තියෙනවා. බන පොලේදී තියෙනවා. දානේ පොලේදී තියෙනවා. ගෙදර ගිය කම රණ්ඩු. මුල් බහගෙන නැහැ. ඒ නිසා මේ පසාද සද්දා සහ අමූලික සද්දා කියන මේ දෙක අපි ඔක්කොම ළඟ තියෙනවා. ඒක හැම ආගමකමක් තියෙනවා. හැම දෙයකම පටන් ගන්න මෙතන. මෙන්න මේ සද්ධාව ඉදිරියට ගිහිල්ලා මම සීල ශික්ෂාවට මේක දාන්න ඕනේ. මම සමාධි ශික්ෂාවට මේක දාන්න ඕනේ. මම ප්‍රඥා ශික්ෂාවට දාන්න ඕනේ කියලා මේ අමූලික සද්ධාව ක්‍රියාවත් කරන්නේ නැත්නම් ප්‍රතිපදාවකට අමුණා ගන්න එනකොට ඒ සද්ධාවට කියන්නේ කුසල ඡන්දේ කියලා. සද්ධාව කියන එකෙම ක්‍රියාශක්තියක් නැති දෙයක්. කුසල ඡන්දේ කියන්නේ දිශාගත දෙයක්, ක්‍රියාශක්තියක් සහිත දෙයක්. මෙන්න මේ කුසල ඡන්දේ තමයි ඡන්ද මූලකා සබ්බේ ධම්මා හැම දෙයකටම මුල් වෙන්නේ Taman විසින් මෙහෙවන ලද සද්ධාව නිකන් හුදු සද්ධාව නෙවෙයි. මෙහෙවන ලද සද්ධාව, දිශාගත කරන ලද සද්ධාව. ඡන්ද කුසල ඡන්දයක් පාට වෙච්ච සද්ධාව. එහෙම නැත්නම් අපිට මේ වගේ තැනකට එන්න බෑ. අපිට මේ වගේ තැනට අවිලා ඉන්න බෑ. සාමාන්‍ය සද්ධාවෙන්. කොටිම කියනනම් අපි අවුරුදු 4 5 6 පොඩි ළමයෙකුට ඒ සද්ධාවෙන් ගී ගිය අතාරින්න බෑ. මේ වගේ තැනට වෙලා භාවනා කරන්න බෑ. මොකද එයාගේ තියෙනවා සුන්දරත්වය. නමුත් ක්‍රියාවත් කරන්න පුළුවන් ශක්තියක් නැහැ. ඒ නිසා ප්‍රශ්නයක් තියෙනවා බුදුරජාණන්සේටත් තියෙනවා කීයේදීද මනුස්ස පොඩි ළමයෙකුට පැවිදි වෙන්න පුළුවන්. කීයේද පොඩි ළමයෙකුට භාවනා කියලා දෙන්න පුළුවන්. මොකද ඒගොල්ලන්ගේ පුදුම සද්ධාවක් තියෙන නමුත් මේ වගේ යෙදී ගත කරන කුසල ඡන්දයක් වාඩපත් කරනවා කියන එක හිතා ගන්න අමාරු. බුරුමේදී මම දැකලා තියෙනවා අවුරුදු 5 6 දී සිවුරු පොරෝලා පොඩි හාම පුදුමාකාර ලස්සනයි. බුදුහාමුදුරණත් වැඩි ලස්සනයි අවුරුදු 5 6 දී පොඩි එකට සිවුරු පෙරවලා. ඒකලා අම්මා වඩාගෙන පොඩි එකාව තියාගෙන ඉන්නවා. ඒ ඒ තරම සුන්දරයි. නමුත් මේ දරුවා මේ පැවිදි වුණේ නිවන් දකින්නද කියලා, සිල් රකින්නද කියලා එයාට ඇඟීමක් නැහැ. තාම අමෝලිකයි. ප්‍රසාද සද්ධාව තියෙනවා යාට තේරෙන්නේ මේ මම සතුම් මැරීමේ බලකින්න ඕන හොරකම් කිරීමේ බලකින්න ඕන කියලා දෙයක් නෑ. වැඩි හිටියන්නේ ඒක තියෙනවා. මොකද හේතුව ඒ අත්ව දකිනවා සතෙක් මරණ එක මහා පාපතර ක්‍රියාවක් මට මේකේ විඳවන්න වෙනවා. මට ආපහු මේක එනවා. හොරකම් කරන එක ලේසියටත් පහසුරත් කරනවා. හැබැයි ගෙවන්න වෙනවා. කාමීත්‍යාචාරය තිලක්කම් ගණන් කර කර කරන්නේ. හැබැයි දන්නවා ඒකෙන් කොච්චර සමාජයේ තියෙන ආචාර ධර්ම කෙලෙසෙනවද කවදා හරි තමන්ගේ කාමවස්තු වලටත් ඔය වගේම අපරාධ වෙන්න පුළුවන්. බොරුව කියලා මේ වචන පරිස වචනේ. ඒ නිසා මම වැළකෙන්න ඕනේ. ගැලවෙන්න ඕනේ, සිල් රකින්න ඕනේ, සමාධියක් වඩන්න ඕනේ, ප්‍රඥාවක් වඩන්න ඕනේ කියලා ඕනම කෙනෙක් මෙතෙන්ද මෙහෙවන්නේ අම්මා තාත්තා නෙවෙයි කුසල ඡන්දේ. ඒසා සරුවචාන්සේ සඳහන් කරලා තිනවා ඡන්ද මූලකා සබ්බේ ධම්මා. කාම ඡන්දය ආවනම් අපි මේ පැත්තට සූදු අන්තුවෙක් වෙනවා, ඉෂ්ටි දූෂකෙක් වෙනවා, අබ්බැහි වලට යනවා, කුසල ඡන්දයට ආවනම් මේ පැත්තට යනවා. දෙකම එකයි. මොන දෙයට අහුනත් ඒක දිගේ යන ගතිය තියෙන. ඒකට හේතු වෙන්නේ ඡන්දේ. ඒ ඡන්දේ කියලා කියන්නේ සද්ධාවෙම මේරිච්ච අවස්ථාව. ක්‍රියාවත් අවස්ථාව. අන්නේ ඇතිවෙච්ච මේ ශ්‍රද්ධාව ඒ අමූලික සද්ධාහිරස අපි හිතමු කාට හරි සීලෙට දාලා එහෙම නැත්නම් සමාදන්ව සිල්පදයක් රැකලා යට කවදා හරි පිටිච්ච ගතියක් දන්නවයි කියලා. මම සතුන් මරමින් හොරකම් කරමින් හිටපු කාලයට වැඩිය දැන් මොකද්දෝ පිටිච්ච ගතියක් තියෙනවා. මොකද්දෝ සම්පත්‍ති කරගතියක් තියෙනවා. මොකද්දෝ මනුස්ස ලීලාවක් තියෙනවා. මොකද්දෝ මනුස්ස සුවඳක් තියෙනවා කියලා තීරුම් ගන්නකොට එයාට මේ සිල්පදය ඊට පස්සේ රකින්නේ අපායට බයින්වත් පොතේ තියෙන නිසාවත් නෙවෙයි. අද්දකලා තියෙනවා සීලෙට ගියාට පස්සේ සීතල ගතියක්. හික්මිච්ච ගතියක්. සදාචාර සම්පන්න ගතියක්. වික්ත ප්‍රතිබල ගතියක්. මහා සංඝ සභාවකට, භක්ම සභාවකට, දේව සභාවකට, රාජ සභාවකට, පඬිත සභාවකට පපුව ඉස්සරහට දාලා යන්න පුළුවන්. වික්ත ප්‍රතිබල කියලා බුදුරජාන්සේ කියනවා. අන්න ඒක ආවට පස්සේ තේනවා මොනම සම්පත්තිය තිබ්බත් සබකෝලේ හිටිනවා. සභාවකට යන්න බෑ, කතා කරගන්න බෑ, ඌරකට පැටලෙනවා, කකුල් බෙවුලන්න පටන් ගන්නවා. සීලවන්ත වුණාට පස්සේ ඒ කෙනාට එන්න පටන් ගන්නවා මේ ඔක්කොම ලබාගත් සම්පතුත් හරි ඕනේ සබේකට ඕනේ තලයකට වික්ත ප්‍රතිඵල යන්න පුළුවන් බව දැක්කානම් අත්විඳානම් ඒ සද්ධාව ප්‍රසාද සද්ධාවනේ මේ ජීවිතයේ සීලය හෝ යන්තම් අත්දකලා තියෙනවා. ඊට පස්සේ යම් ප්‍රමාණයකට යා මේ සීලෙන් අතර වෙන්නේ නැතුව සීල විසුද්ධි යාවදේව චිත්ත විසුද්ධත්තාය කියන විදිහට චිත්ත විසුද්ධියට යොදවලා එක දවසක හිතනද අපි මේ වැඩමුළු ඉවර වෙන දවසේ හරි අපිට විනාඩි කීපයක් ඒ අරමුණේම පවත්න්න පුළුවන් වෙනකොට ඒ වෙලාවෙම තමයි තේරෙන්න පටන් ගන්නවා අනේ මෙච්චර නන්නත්තර වෙච්ච හිත දැන් ඩිංගක් කියන දේ අහනවා අරමුණක තියලා චිත්තක්ෂණ 10ක් 15ක් හුස්ම රැලි 10ක් 15ක් තප්පර 10ක් 15ක් තියන්න පුළුවන් කියලා Tamanට අර නහයට අහන ගතිය එනකොට තේරෙන්න පටන් ගන්න ඕනේ අපේ ජීවිතේ කොහෙන් පටන් අරගත්තත් දැන් ප්‍රතිපදාවට ඇවිල්ලා තියෙන්නේ කියලා නැත්නම් මේ තමාදියක් පොඩක් ගන්න පුළුවන් කියලා ඒකෝදි භාවයක් ගන්න පුළුවන් කියලා නිර්ආමිෂ සුඛයක් ගන්න පුළුවන් කියලා අන්න ඒ අද්දකීම වශයෙන් අස්පනා පිට ප්‍රත්‍යක්ෂණය කළ හැකිව ගත හැකි වේ ඒ සමාධියේ ලකුණු හුදු ප්‍රසාද සද්ධාව නෙවෙයි ඒකට අටුවාචාර්යන් වහන්සේලා දෙන තියෙන ඕකප්පන සද්ධාව කියලා බැසගෙන සීලේ බැසගෙන සමාධියේ බැසගෙන ඊටසේ ප්‍රඥාවේ බැසගත්තට පස්සේ යාට තේරෙනවා මම දැන් වෙනදා වගේ ගොඩ ඉඳගෙන පීනන කෙනෙක් නෙවෙයි වතුරට බැහැලයි මේ කටයුතු කරන්න කියලා අන්නේ වැටහෙන තමන්ටම අත්දකින්න පුළුවන් සීල වශයෙන් සමාධි වශයෙන් ගත හැකි මේ අත්දැකීම සද්ධාවේම දියුණුවක් පැත්තෙන් බැලුවොත් ඒකට කියනවා ඕකප්පන සද්ධාව කියලා. අන්නේ ඕකප්පන සද්ධාව නිසා තමයි අපි ඔය සද්ද ටිකක් ඇහුණත් මధుරෝ කෑවත් වේදනාවක් ආවත් කමක් නැහැ. මේක මෙහෙම වුණාට මං අනිත් දවසේ හරි කරනවා කියලා මේක කාගෙන භාවනාදී බාධාව නොයනවම නෙවෙයි. ආවට අර තමන්ගේ ඇති වෙච්ච දවසක ඇති වෙච්ච කොතනක හරි ඇති වෙච්ච අත්දැකීමේ ඉස්සරහට ගෙනියන්න පුළුවන් ගතියක් එනවා. ආන්නේම ගෙනියගෙන ගෙනියගෙන යනකොට අපිට තේරෙන පටන් ගන්නවා දැන් මේ භාවනා කරනකොට මෙන්න මේ බාධා වෙනවා. ඒක නම් මට පුළුවන්. මේ බාධා આવුත් මට බෑ. මං අතහැරලා යනවා. සලුක සදාලා යනවා. මෙන්න මේක කරන්න පුළුවන් මේක බෑ කියලා එක තැනකට එනවා අපි හරියට පිටියකට ගිහිල්ලා හේතු වුණා වගේ විනිවිදින්න බැරි තැනකට යනවා. ඒක හරිය ලස්සනයි කමඨාන් සුද්ධ කරනකොට දෙන වார்த்தාවේ ඒ කෙනා කියන හැටි. මට සාමාන්‍ය සද්ද ඇහුනට ඒකේ ප්‍රශ්නයක් නැහැ. හැබැයි හිතවිලි නම් මට විනිවිදින්න බෑ. මම මොකද කරන්නේ? එවෙන් තව කෙනෙක් කියනවා සද්ද නම් මට ඉච්ච ප්‍රශ්නයි හිතවිලි ප්‍රශ්නයි බේරන්න බෑ වේදනා. ඒක නම් බෑ. කියලා එක එකන එක එකන ගිහිල්ලා හැප්පෙන තැනක් තියෙනවා. එහෙම නැත්නම් මෙච්චර සද්ද ඉවසන්න පුළුවන් මින් එහාට බෑ. මෙච්චර හිතවිලි නම් මින් එහාට බෑ. මෙච්චර වේදනාවේ සම්බල මම එහාට බැකලා හැම කෙනාටම භාවනා කරගෙන යනකොට තේරෙනවා ප්‍රශ්න නොවින මට්ටම හරහා ජයග්‍රහී ලීලාවෙන් කරගෙන කරගෙන ගිහලා ඒක තැනකට ආවට පස්සේ අපි සටන පාවා දීලා ආපස්සට එනවා. අන්නේ තීරණාත්මක අවධියට අවන්ති ලක්ෂයට එහෙම නැත්නම් මේ චේන්ජ් ඕවර් එක වෙන තැන පිළිබඳව නිර්වද්‍ය විදිහට වාර්තා කරන්න කාටවත් බෑ. එයා හිතන්නේ මේ එයා හිතන්නේ මේ මට භාවනාවට බාධා වශයෙන් අද සද්දයක් ආවා. මට භාවනාව වශයෙන් අද වේදනාවක් ආවේ නෑ. එයාට තීරුම් අරගන්න වෙනවා මේ යම් මට්ටමක වේදනා සද්ද මට කොහොමඩක් ඉවසන්න පුළුවන්. දැන් ඇවිල්ලා තියෙන්නේ එක තැනකට එතනින් එහාට ය아가න්න මගේ හිතේ ශක්තිය නෑ, ධෛර්යය නෑ. ඒ නිසා අපි සටන පාවා දෙනවා. එතන තමයි භාවනාවේ සතියේ තීර්ණාත්මක ලක්ෂණය. ඒකේ නිකන් නිදර්ශන වශයෙන් කියනවනම් ඒ වේබුසයාඩෝ ස්වාමීන් වහන්සේ ඉන්දියාවේ මේ බුරුමේ පණ්ඩිත සංසෙත් එක්ක වගේ නෑ මහසිසාඩෝ ස්වාමීන්සත් වගේ එකට හිටපු ස්වාමීන් නම පොතපත වැඩි කියවලා නෑ මේ භාවනා කරලා තිනවා. ඉතින් ඒ ස්වාමීන් ගොඩාක් ප්‍රශ්න විසඳන්නේ සාකච්ඡා මාර්ගේ. ඉතින් ඒ ස්වාමීන් වහන්සේ ඉන්න තැන එක්කෙනෙක් අහනවා මේ මේ භාවනා කරගෙන ඉන්නකොට කවුරු හරි කහිනවනේ ස්වාමීන් වහන්සේ ලස්සනට භාවනා කරගෙන යනකොට කවුරු හරි කැස්සා ඕන් ඉවරයි. මට කණ්ඩ හිතෙනවා මේ උගුරු දණ්ඩ මීලා ඔක්කොම කරගෙන යන්තම් පෙළ ගැහිනකොට කහිනවා. එහෙ නැත්නම් ඔක්කො වහිනවා. එක්ක නැත්නම් මැස්සෙක් එනවා. ඉතින් අර ජීවුණු සේරම ඉවරයි මෙයාට පුදුම තරහක් එනවා. මේක කැඩුවේ වැස්සෙන් මේ කැඩුවේ කැස්සෙන් මේක වැඩිවේ මැස්සෙක් කියලා කියනවා. ඉතින් වේබුසහඩෝ ස්වාමීන් වහන්සේ කිව්වට පස්සේ ඒ ස්වාමීන් වහන්සේ විග්‍රහ කරනවා. ඒ විග්‍රහ කරලා කියනවා ඒ කැස්ස ළඟට එනකන් මට සතිය පාත්තගෙන යන්න පුළුවන්. දැන් කැස්සට කැඩෙන සතියක් මට තියෙනවා. දැන් තීරුම් ගන්න කියනවා මට ඊට පස්ලෙයා තියෙන සද්ද ප්‍රශ්නයක් නැහැ. කැස්ස වගේ මට්ටමට යනකොට කැඩෙනවා. එතන තමයි මගේ සතිය කැඩෙන තැන. එසයා තීරුම් ගත්තොත් මේ කැහපු මිනිහා කැස්සේ නැත්තම් මට ඕක දැනගන්න හම්බෙන්නේ නැහැ. යම් සද්දකට මට යන්න පුළුවන්. මේ කැස්සට නෝඩ කැඩෙනවා. ඒ නිසා කැස්සදී කැඩෙනකොට මට තියෙන කැස්සට කැඩෙන සතියක්. ඒ නිසා මං අනිත් දවසේ කැස්ස තියේදී සතිය පවත්වන්න පුළුවන්ද කියලා අභියෝගයකට අරන කටයුතු කරන්න ගත්තොත් ඒක යෝනිසෝමනසිකාරය. එතම මේ කැස්ස හැදිච්ච මනසට පාවට පැණි දෙන්නයි, චෝදනා කරන්නයි, කනේ පුළුන් ගහගන්නයි මේ තේරන තේරම කරනවා අයෝනිසෝමනසිකාට වැඩන මොකද ඒක සතිය පිළිබඳ විශ්වාසයක් නැහැ. ඉතින් කවුරු හරි හිතාගමු නෑ කැසිචි නැත කරන්න බෑනේ. ඉතින් දැන් මේ 100ක් ඉන්නකොට එක්කෙනෙක් විනාඩියකට එක සැරයක් අහපුවාම ඇතිනේ. හැම විනාඩියෙම 1.4ක් කැස්ස එනවා ඒක. මොන කරන්නද? ඔය කැස්ස ආවට පස්සේ ආදරේ කැස්සේ වළක්වන්නත් බෑනේ. ඉතින් එළියට ආවම කක් ගාලා එළියට එනවා. ඉතින් මේක කමන්නේ ඒක තියදී වන්ට භාවනා කරන්න බැරිද කියන පාඩම ගත්තයි කියලා හිතන්නේ. කැසතියෙදි කවදා හරි ඒ ස්වාමීන් වහන්සේ කියනවා එයාට තේරුනොත් මට දැන් කැස්සට ප්‍රශ්නයක් නැහැ. මට දැන් කැස්සට සතිය කැඩෙන්නේ නැහැ කියන පාඩම අත්දකපු දවසේ එයාගේ සද්ධාව මට්ටම නැගලා දැන් එයාගේ සතිය මට්ටම නැගලා එයාගේ වීරිය මට්ටම නැගලා එයාගේ සමාධි මට්ටම නැගලා එයාගේ ප්‍රඥා මට්ටම නැගලා. එතකොට එයාට තේරෙන පටන් ගන්නවා කැස්සෙන් යම් හානියක් කරනවා. හැබැයි මං හටන පාවා දෙන්නේ නැහැ. කරගෙන යනවා. අන්න එදාට කී දවසක තේරෙයි කියනවා, තේර ගන්න කියනවා. ඒ කැහැපු මිනිස්සයා තමයි මම මෙතෙන්ට එන්න මට භාවනා දියුණු කරලා දුන්නේ. හිතින් ස්තුතිවන්ත වෙන්න කියනවා මේ ලෝකේ ස්වභාවය ඕක තමයි. එනේනේ දේ අරගෙන අපි සතිය වඩා ගන්න, සද්ධාව වඩා ගන්න ගන්නවා මිස සද්ධාව කඩා ගන්නයි, කහින මිනිස්සයාට දොස් කියන්නයි යන කතාව යම් තැනකදී අපි මේ කතා ඉවර කරන්න මම මේ වාක්‍ය කියන්න වෙනවා නැත්තම් අමාරුයි. යම් තැනකදී කයින මනුස්සයාට දොස් කියනකොට බුදුහාමුදුරන්ට නිග්‍රහාවක් වෙනවයි කියලා කාටවත් හිතෙන්නේ නැහනේ. ඊ අපේ තියෙන බුද්ධ ශ්‍රද්ධාවට කෙනහිල්ලක් වෙනවා. උඹේ තියෙන ශ්‍රද්ධාව කැස්සට කැඩෙන ශ්‍රද්ධාවක්. මම මේ කයින අයට ලයිසන්ස් දෙන්න හදනවා එහෙම නෙවෙයි. මට ඒක කරන්න ඕන කමක් නැහැ. කවුරක්වත් මං හිතන්නේ ඕනකමට කයින්වයි කියලා කයින්වනම් කරුණා කරලා ක්‍රම රාශියක් තියෙනවා කැස එන වෙලාවට අනික් අයට බාධා නොවෙන්න. අනික් අයට කරදර වෙනව නැත්තේ නෑ. ඒකට හොඳට රෙදි කැලලක් තියාන හොඳට කටපුරා වහගෙන හයියෙන් කහින්න මොකක්වත් වෙන්නේ නෑ. ඒ සද්ද අර වගේ තියුණු නෑ. ඒකෙන් විස බීජ එළියට යන්නෙත් නෑ. Taman දන්නවනම් කැස්ස තියනයි කියලා ලේන්සු කැලලක් තියාගන්න. මෆ්ලර් එකක්. හොඳට තියලා කහින්. එහෙම නැත්තම් නිස්සද්දෝ ස්ථානෙ පිට වෙලා ගිහිල්ලා කරගෙන එන එක නෙමෙයි මම මේ කියන්නේ. ඒ කහින එක්කනාගේ ප්‍රතිපදානේ මම කියන්නේ මේ භාවනා කරන එක ප්‍රතිපදාව කහින එක්කනා කැස්සත් තමන්න මේ කරගෙන යන්න පුළුවන් නම් කවදා හරි හිතුනොත් මේ කැස්ස වගේ බාධාවක් ආපුවාම ඒකට සටන පාවා දෙන්නේ නැතුව මම එක දවසෙම නම් බෑ කීප දවසක් කරලා කරලා කරලා මේක ඉක්මවා ගන්න පුළුවන් වෙනවයි කියලා කියන්නේ සද්ධාවේ දියුණුවක්, වීරියේ දියුණුවක්, සතියේ දියුණුවක්, සමාධිය දියුණුව ප්‍රඥාව දියුණුව. මේක තමයි බුද්ධ ශ්‍රද්ධාව කියන්නේ. මේ පුංචි පුංචි දේවල් වලට පවා අපි චෝදනා කර කර අයිතිවාසිකම් ඉල්ල ඉල්ල කටයුතු කරන්න ගියාම බුද්ධ ශ්‍රාවකයෝ වශයෙන් අපේ බුදුහාමුදුරු කෙරේ තියෙන ශ්‍රද්ධාවේ බාල්දු වීමක් වෙනවා. අපිට කිසිම දෙයක් අයිති අයිතිවාසිකමක් ඉල්ලන්න කියලා බුදුරජාණන්සේ 84000 ධර්මස්කන්ධේ කිසිම තැනක අයිතිවාසිකම කියන වචනේ පාවිච්චි කරලා නැහැ බුදුහාමුදුරුවෝ. කිසිම තැනක නැහැ. ඒ සුද්දෙක් තමයි කියවලා බලලා කියලා තියෙන කොච්චර ලස්සනද බලන්න බුද්ධ දේශනාවක තියෙන වටිනාකම මේ ලැබිච්ච බුද්ධෝත්පාද කාලේ වටිනාකම කියනවා මිසක්කා ලැබිච්ච manussත්ත්ව ප්‍රතිලාභේ වටිනාකම කියනවා මිසක්කා ලැබිච්ච ක්ෂණ සම්පත්තියේ වටිනාකම කියනවා මිසක්කා ලැබිච්ච සද්ධර්ම ශ්‍රවණේ වටිනාකම කියනවා මිසක්කා ලැබිච්ච සත්පුරුෂ සම්පේවනේ වටිනාකම කියනවා මිසක්කා මේ පැවිදි වෙන්න පුළුවන්කමේ වටිනාකම කියනවා මිසක්කා මොනම දෙයකවත් අයිතිවාසිකමක් ඉල්ලන්න බුදුහාමුදුර කතා කළා නැහැ ඒ නිසා භාවනා කරන යෝගාවචරයක් වශයෙන් මේ අයිතිවාසිකම් ඉල්ලන්නයි චෝදනා කරන්නයි ගියාම ඒක බුදුරජාණන් වහන්සේට කරන කෙනෙහිල්ලක් කියලා මේක තමයි චේතෝ කියලා කියන්නේ. අපි මෙතෙක් කල හිතන්නේ නෑ කහිනකොට කහින කරනට බණින එක දක්ෂකමක් කියලා. මේ ඔක්කොගෙම අයිතිවාසිකම් වෙනුවෙන් අපි පෙස්සම් ගහන්න ඕනේ කියලා දෙන්න ඕනේ නෑ. එහෙම එකක් නෑ. බුදුරජාණන්තේ එහෙම එකක් කියලා දීලා නෑ. මුලින්ස් කියන්නේ දැන් උඹට කැස්ස ප්‍රශ්නයක් නම් කැස්ස ඒ ඒ බාධකේම සාධකයක් කරගෙන සතුටුමත් වෙන්න පුළුවන්ද කියලා කවදා හරි හිතන්න අපේ දරුවෙකුට මේ පාඩම කියලා දීලා මැරෙන්න පුළුවන් වුණොත් ඔය දැන් ඇවිල්ලා තියෙන නාකි නාකිච්චෝ ගැන මට එච්චර විශ්වාසයක් නැහැ දැන් ඇටුවම් බෑලානේ තියෙන්නේ දැන් ඒක අහිනකොට තරහ යන එක වළක්වන්න බෑ නමුත් කරුණා කරලා මේක දැන් මට බෑ අඩු ආනේ දරුවෙකුට නැත්තම් මොනබිරෙකුට කියලා දුන්නොත් ලෝකයේ ඌව මට්ටම් තනීප කරන්න පුළුවන් කෙනෙක් නෙමෙයි. ඒක නෙමෙයි බුදුහාමරගේ ධර්ම. නමුත් පුතේ උඹට පුළුවන් සම පොලෝක වගේ මේ ඇද පොළොවේ ඇවිදින්න. ඒකටයි බුදුහාමුදුරෝ කියන්නේ. එතෙන් බෞද්ධ අයිතිවාසිකම් කියලා අරක දීපම් මේක දීපම් කියලා කියන හදනකොට ඒක මා විකාරයක්. විශේෂයෙන් භාවනා කරන කෙනෙකුට. භාවනා නොකරන අයිති වෙන කරන දෙයක් නැතිසයි ඒගොල්ලෝ අයිතිවාසිකම් ගිලා හටන් කරපොදාව ඒකට බුදුරජාණන්සේ වගේ වෙන්නේ නැහැ. නමුත් භාවනා කරන එකට තියෙනවා දවසින් දවස දවසින් දවස අපි මෙතෙක්කල් බාධා කියපු දේවල්, අපි මෙතෙක්කල් චෝදනා කරපු දේවල් ටික ටික ටික හරි ගෙවම් කරමින්, මල පන්නමින්, ඉරි පන්නමින් ඉදිරියට යන්නේ නැත්තම් නැත්තම් ඒ සඳහා අපේ සටන් උපක්‍රම සහ සටන් පාට වහසිපත් හදාගත්තේ නැත්තම් අපි හැමදාම මෙට්ටහි වෙච්ච එක තැනම පල් වෙන යෝගාවචර බවටපත් වෙනවා. ඒ නිසා බාධාවල් වලින් තමයි අපි දැනගන්නේ අපේ ඊගාව මේ කඩයිම ඊගා පිම්ම පණින්න පුළුවන්ද කියලා. ඒ නිසා බාධාවල් වල හරියට Tamanට ඉද්දෙන තැන කුපිත වෙන තැන රිදෙන තැන හරියට හොඳට බලාගෙන ඉන්න එක චිත්තක්ෂණයක්. වේදනාව ඇවිල්ලා පුපුරු ගන්න. තව එක චිත්තක්ෂණයක් මේ වේදනාව පුපුරු ගන්නකොට කි පුපුරු ගන්න හැටි මල් වෙඩිලපත් වෙනකොට වගේ කන ඇවිල්ලා කීරි ගාගෙන යනවා. ඒ චේදී තලුව ගසා දාන තු එක චිත්තක්ෂණයක් ඉඳලා හිතවිලි එනවා දෝරේ ගලාගෙන. භාවනා මොකකද? කමන්නේ. මට දැන් භාවනා කරන්න බෑ. මොවල කර්මත්තානේ නෑ. සතියනම හිතවිලි වල තියෙන කියලා. සටන පාවා දෙන්න ඉස්සලා එක චිත්තක්ෂණයක් ඉන්න පුළුවන් නම් එච්චරයි ඉවසනවායි කියලා. ඒක තමයි බුදුහාමරණ කරන සමම්මල් පූජාවක් වාගේ. අපි කරන දේ අපේ ජීවිතයේ තිබුණ මෙතෙක් ගినాපු රුචි අරුචිකම් වගේක් පන්දේශයක තෙල බුදුහාමර පූජා කරනවා. අනේ සාංශ මං වෙනද කිරුවට වැඩිය මේ වේදනාව පොපුරු ගහද්දී මම එක චිත්තක්ෂණයක් ඉඳලා බැලුවා. සද්ද කරදර කරද්දී චෝදනා පත්‍ර ලියනවා වෙනුවට එක චිත්තක්ෂණයක් ඉන්න බැලුවා. වේදනා කරදර කරද්දී සද්ද හිතවිලි ආන එතෙන්ට යනකොට බුදුහාඳුරු ඈත ඉඳලා සාදුකාර දෙනවා. ඈත ඉඳලා සාදුකාර දෙනවා මෙන්න යෝගාවචරය. මෙන්න සටන. එයා මේ නිසද්ද තැන් හොයනවා, එයා කන්ඩිෂන් හොයනවා, මැස්ස කැස්ස නැතියන් හොයනවා කියන එක ඒක බුදුහාමුදුරත් එක්ක යන ගමනදී හරියම ලැජ්ජයි. රාහුල පුංචි හාමුදුරුවෝ රජපැටියා. පැවිදි වුණා. නිදා ගන්න සිද්ධ උනේ වැසිකිළියේ. ලොකු ආමතුරු කතා කරලා කිව්වා අපිට බෑ පොඩි සාමණේලත් එක පුදිය ගන්න පුදිය ගන්න තැනක් හොයාගන්න. හොඳටම රැ වෙලා කරන්න දෙයක් නැහැ. වැසිකිලි ගිහිල්ලා නිදාගත්තා. සර්වඥාන්සේ උදේ ගිහිල්ලා <coughs> කියලා උකසිනකොට ඇතුළෙත් කවුද ඉඳලා <coughs> කියලා උකසිනවා. කවුද? අඩද මම රාහුල. මොකද මේ? අනේ සමා වෙන්න ස්වාමීන් වහන්සේ මට මේ මං ඊරෑ මේකේ තමයි නිදාගත්තේ. ඉතින් මොකද මේ මේ සංඝයාත් එක්ක ඉන්න බෑ කියනවනේ මේ සාමනේ නැත්තම් ඒ නිසා මට රෑ වෙලා කිව්වා තනක් හොයාගන්න කියලා මම බුදුන්සේ කවදාකවත් නීති තර්ක පැනෙන්නේ නැහැ සංඝයා රැස් කළා කිව්වා දවස් දෙක තුනක් තියාගත්තර කමන්නේ ඔය රෑ ඉලවන්න යන්න එපයි කියලා නීතියක් තමයි මිසක් අනේ මගේ පුතා මූ වැසිකිළියට යවුවා මුන්ට මේ මේ මේ දඬුවම් දෙන්න ඕන කියන කතාවක් නැහැ නේ ආන් මේ වගේ මේ ප්‍රශ්නයක් ආවට පස්සේ ප්‍රශ්නේ පැනලා යන්න යන්න එපා. ඒ ප්‍රශ්නේ තියේදී මම හුඟා කළාට බණේදී සඳහන් කරන ප්‍රධාන ප්‍රශ්න තුන තමයි සද්ද වේදනා හිතුවිලි. ඒව එනකොට මම කියන්නේ ඒක කෙලවරටම අපිට කරන්න පුළුවන් කියලා. ඊයට වැඩිය එක චිත්තක්ෂණයක් මේ தත්වර්ථයේ සතිය පවත්වන්න පුළුවන්ද කියලා කිව්වොත් ඒක තමයි බුදුහාමරණ අප කරන පූජාව. ඒක තමයි අපි බුදුහාමරණ කරන ශ්‍රද්ධාව. ඒකේ වර්ධනයක් වෙන්නේ නැත්නම් මොකටද මේ සාසනේ? අපි ඒකේ වර්ධනයක් වෙන්නේ නැත්නම් අපේ අභ්‍යන්තර සාසනේ කිසි වර්ධනයක් වෙන්නේ නැහැ. නමුත් මගේ තාක්කය තමයි හරියට මෙන්න මෙතෙන්ඩයි තට්ටු කරන්න ඕන කියලා දන්නවනම් ඇණෙන් ගහන්න ඕනේ මිටියෙන් ගහන්න ඕනේ ඇණේට කියලා දන්නවනම් මේක හොයන්න ගත්තොත් පුදුමාකාර හැකියාවක් අපිට තියෙනවා. අපි හිතන්නේ මම ගියාට පස්සේ කහින්න බෑ. මම ගියාට පස්සේ වහින්න බෑ කිව්වොත් නම් කවදාකවත් කොටේ ඉන්නේ ඕන දෙයක් වෙන්න පුළුවන් මට බැරිද ඒක තියේදී ඉදිරියට යන්න මට බැරිද පොඩ්ඩක් වහාච කිපිලා චෝදනා කරනකොට ඉවසන්න කියලා ගත්තොත් අන්න ඒ ප්‍රයත්නය මේ බුද්ධ සන්නංග චාමි කියපු තැන ඉඳලා රහත් වෙනකම්ම ඔච්චරමයි පාඩම බුද්ධං සන්නංකාය කියපු තැන ඉඳලා රහත් වෙනකම් ඔච්චරමයි පාඩම. එන කරදරේ යම් හේතුවක් ඵලයක් අනුවයි සිද්ධ වෙන්නේ. ඒ හේතුව කරදරේ එන්නේ ඔබට පාඩමක් උගන්වන්න. ඔබට කමටහනක් දෙන්න. ඒකට මේ හේතුව දීපු මනසට බැන බැන ඉන්න එක නෙවෙයි තියෙන්නේ. මේක තියෙද්දි සතිය පවත්වන්න පුළුවන්ද කියලා වර්ධනයක් පේනවනම් ඒක මතක තියාගන්න. ඒක තමයි අපිට මෙතන කියන්න තියෙන්නේ බුදුහාමුදුරන් කෙරෙපිටන සද්ධාව නිසා, ඇදහිම නිසා Taman වෙත පැමිණෙන ඕනම දෙයක් වහා කිපෙන්නේ නැතුව චෝදනා කරන්න නැතුව ඒකත් එක්ක මූණට මූණ දෙන්න පුළුවන් ගතිය වැඩෙනවා නම් බුදුහාමුදුරෝ සජීවි බුදුරජාන්සේ ජීවත් වෙනවා අපි මේ ධාතු චේති නෙවෙයි වඳින්නේ ධර්ම චේති බුදුරජාණන් පින්නම් පාළ 13 වසරට වැඳ වැඳ ඊගාව ආත්මේ නිවන් දකින්න හදන නෙවෙයි ධර්මචේති බුදුහාමර දීලා තියෙන 37ක් ධර්මස්කන්ධේ ඒකේ පෙන්ලා තියෙන මේ සතිය වඩන්න පටන් අරගත්තොත් ඒ වඩන වඩන හැම වෙලාවෙම ධර්මයේ පැහැදිලිනවා ධර්මයේ දකින්න දකින්න බුදුන් පැහැදිලිනවා ඒක වෙන්නේම මේ පටිච්චසමුපාදයේ තේරුම් ගන්න මට මේ කරදරේ ඉන්නේ මම්ම කරපු දෙයකට එනිසා පුළුවන් ද මට මේක විනිවිදයන්ට කියන කාරණාව යම් කිසි කෙනෙකුට මේ භාවනා වැඩමුළුවේදී හිතවද්ද ගන්න පුළුවන් වුණොත් මේ ධර්ම දේශනාවෙන් නම් නොඋනට කමක් නැහැ. එහෙමනම් අපිට කියන්න පුළුවන් මේ ආපු කෙනෙක් නෙවෙයි gedera යන්නේ. gedera යන්නේ ඊට වැඩි ඉවසීම සහිත බුද්ධ ශ්‍රාවකෙක්, බුද්ධ ශ්‍රාවිකාවක්. ඉතින් මේ ධර්ම දේශනාව එවැනි වඩබඩාත් සද්ධාවෙන් ඔක්කද වෙච්ච ශ්‍රාවක ශ්‍රාවිකා පිරිසක් බවට පත්කරනද භික්ෂු භික්ෂුණී නැතිකරන්න හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවයි දවසේ ධර්ම දේශනාව මෙතනින් අතර කරනවා ශිර දිනාටම සැනසීම උදා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා